යහට්ට වතං පනව වදාමි යතහකාරෝ මේ යථාර්ථ වශයෙන් යතහ යම් කිසි යථාර්ථ වශයෙන් මේ මේ ක්‍රියා කරන හරියටම ක්‍රියා කරන ගිහියෝ ඉන්නවනේ අන්නේ ගෘහි ශාවකයෝ හොඳයි කියනවා ඒ කට්ටිය හොඳයි සාදු ඒ විදිහට ක්‍රියා කරන ගෘහි අය හොඳයි ඒ ගිහිවත මම නුඹලාට දැන් කියන්නම්කෝ ගිහිවත්තම් මම ඔබට දැන් වදාරනවා ඒ ගිහිවත එහෙම ක්‍රියා කරන අය ගිහියයි හොඳයි මම ඒ අය ගැන දැන් ඔබට වදාරනවා ඒ අයට තියෙන මොනවද මේ සපරිග්ගහලාභ කියන්නේ ලැබෙන වස්තුන් එක එක දේවල් තියෙනවානේ. කියන්නේ යා ගිහි අය කියන්නේ මේ මොන හරි එක්කනේ ඉන්නේ. ඒකනේ ගිහි ගෙදර ඉන්නේ. ඒක අතහැර ගන්න බැරුවනේ. මොන හරි දේවල් එක්ක ඉන්නේ. ඒවා යාළගේ තියෙනවා. මෙන්න මේවා තියෙනවානේ. අන්න තමහතු දේවල් තියෙනවානේ. එන්න අන්න ඒ කෙනෙකුට ගිහි අය හොඳයි. ගිහි අය හොඳයි. නැත්තේ නෑ. මං ඒ ගිහිවත කියලා දෙන්නම්. දැන් ඔවත් එක්කනේ ගිහි අය ඉන්නේ. අන්න ඒ ගිහි කෙනෙකුට මික් කවුද මේ කේවල බික්කු? ඒ කියන්නේ මේ බුදුරණවහන්සේගේ සැබෑම භික්ෂු කියන කාරණාව තියෙනවානේ. ඒව නම් ස්පර්ශ කරන්න බෑ. ඒව කරන්න බෑ. අර අපිට මුනිසුටි සම්මුණා නේද? කවදාවත් ගිහියට පැවිද්දෙක් හා සම වෙන්න බෑ කියලා. අන්න ඒ වගේම කියනවා. කොහොමවත් ගිහිවත කියන්නේ. හැබැයි මේ සිවුරු පොරව ගන්න ආයත නෙමෙයි කියන්නේ. එත අපිට මතක් වෙන පැවිද්දකම සිවුරු පොරව නෑ නෙමෙයි. කේවල බික්කු ධර්මයේ. අන්න ඒක. ඒකත් එක කතා කරන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ අර ස්වාධීන ඒ කියන්නේ කේවලත්වේ පරිපිරණ භික්ෂු අන්න ඒකත් එක්ක කතා කරන්නේ. ඔන්න දැන් ගිහිවත දැන් කියන්න යන්නේ. ගිහිවත කියන්න කලින් අරක පැහැදිලි කරලා තමයි කිව්වේ. මොකද්ද මේ ගිහිවත කියන එක? මේ සාමාන්‍ය ගිහිවත පිළිබඳව පැහැදිලි කරනවා. මේක ඇත්තටම කරණීයමද සූත්‍රයේ තියෙන සමහර කරුණුත් එක්කත් ඒ දෙනවා. පානං හානේ නච ගහතේ ගහතයේය න වනුජ්ජ වානුජ්ජඤ්ඤා හනතං පරේසං සබ්බේස බුහුතේසු නිදාය දණ්ඩං යේ තහවරා යේවා තසා සම්ති ලෝකේ මොකද්ද මේ ප්‍රාණඝාතය කරන්න හොඳ නෑ ඊළඟට ඝාතනය කරවන්න හොඳ නෑ අන් අය ඝාතනය කෙනෙක් අනුමත කරන්න හොඳ නෑ ඒක නොකලන්නට ඕනේ බියටපත් වෙලා ඉන්න අය ඒ වගේම ස්ථිරත්වයට පැමිණි මේ සියලු බුහුතයන් සියලු කෙරෙහි අය කෙරෙහි හිංසාව නොකරන්නට ඕනේ ඊළඟට ඒ කියන්නේ දඬු මුගුරු ගැනීම මෙන්න මේ වගේ ඒවා නොකරන්නට ඕනේ. තතෝ අදින්නම් පරිවජ්ජයේය කිංචි ක්වාචි ශාවකේ බුද්ධමානෝ න හාරේය හරතං නානු නානු ජඤ්ඤා සබ්බං ආදිත්තං සබ්බං අදින්තං අදින්නම් පරිවජ්ජයේය මේ හොරකම හොරකම ගැන පැහැදිලි කරනවා. මේ අවබෝධයෙන් යුතු ශ්‍රාවකයා ඉන්නවනේ. අවබෝධයෙන් යුතු කවුද මේ අවබෝධයෙන් යුතු මේ ශ්‍රාවකයා? කවර තැනක හෝ නොදුන් කිසිම දෙයක් තියෙනවා නම් ඒවා හැම අතින්ම බැහැර කරන්නට ඕනේ. එවැනි දේවල් ගෙන යන්නට, ඒ කියන්නේ හොරකම් කරන්නට නොයවදාවන්නට ඕනේ. ඒ වගේම ඒක අනුමත නොකරන්නට ඕනේ. සියලුම නොදුන් දේ බැහැර කරන්නට ඕනේ. සියලු නොදුන් දේ බැහැර කරන්නට ඕනේ. ඊළඟට අබ්‍රහ්මචරියන් පරිවාජයේද මේ ගිහියන්ට කියන්නේ කාටද ගිහියන්ට? අංගාර කාසුම් ජලිතං විඤ්ච විඤ්ඤු අසම් අසම් ගුණන්නෝ පන බ්‍රහ්මචරියන් පරාසදාරං නාතිකමෙය මොන බලන්න මේ ගිහිගත් ගිනිගත් අඟුරු වලක් වගේ ගිනිගත් අඟුරු වලක් ගිනිගත් අඟුරු වලක් වගේ මේ නුවණැත්තන් විසින් අබ්‍රහ්මචර්යාව බැහැර කරන්න ඕනේ. කාටද මේ කියන්නේ? ගිහි අයට. ගිහි අයට අබ්‍රහ්මචර්යාව බැහැර කරන්න ඕනේ. බ්‍රහ්මචර්යාව ඉතින් හැසිරෙන්න අමාරු නම් අනුන්ගේ අබුවන් හරි සේවනය නොකරන්නට ඕනේ. බැයි නම් අපි නම් අනේ අපි නම් කියන්නේ අනිත් එක විතරයි නේ. ඒ කියන්නේ අපි හරියම මේ හරි පුදුමයි කියන අපි කෑලි කෑලි ඉඳගන්නේ. කෑලි කෑලි. මොකද බුදුරජාණන් සදාරන්නේ මේ ගිනිගත්ත ඒ කියන්නේ ගිනිගත්ත අඟුරු වරම් බැහැර කරන්නා වගේ නුනැත්තා අබ්‍රහ්මචර්යාව බැහැර කරන්නට ඕනේ. ගිහියට කියන්නේ. ඉතින් බ්‍රහ්මචර්යය ඉන්න බැයි නම් පරාභුවන් වශයෙන් නොකර ඉන්න කියනවා. එච්චරයි. හොඳට තේරුම් ගන්න. දැන් අපට කියන්නේ බුදුරණවහන්සේ අපට කියන්නේ කාමයේ සුමිච්ඡාචාරා විතරයි නේ. එහෙමනේ හිතන්නේ. නෑ නෑ මේ මේ ගිහිවත කියන්නේ. අමතක කරන්න එහෙම බෑ. මොකද අපි හිතනවානේ මේ කාම සුමිච්චාචාරය ඉන්නකොට කාමසේවනේ අනිත් බ්‍රහ්මචාරිය විතරක් අබ්‍රහ්මචාරියේ ඉන්නවා කාමසේවනේ පරදි කාමසේවනේ කරන්න තියෙන පවුනේ කියලා. එච්චර අඥාන සමාජයක් තියෙනවනේ. පවුනේ. ඒ කියන්නේ කාමසේවනේ කියන්නේ පවුනේ. අර පන්සිල් රකින්න කියන එක එකක්. සමාජයේ පැත්තෙන් කාමසේවනේ කරන තව එකක්. බුදුරණවහන්සේ දාරන්නේ කාමසේවනේ කරන්න එපා කියලා. තේරුණාද? ඊළඟට සහග්ගතෝවා පරිසග්ගතෝවා සහ සහග්ගතෝවා පරිසග්ගතෝවා ඒකස්ස වෝකා වේකෝ න මුසා බණීය න බහණේ බහනතං නානුජ්ජඤ්ඤ සබ්බං අභූතං පරිවජ්ජේය සභාවකට පිරිසක් ඉන්න තැනකට සභාවකට ගිය විට පිරිසක් ඉන්න තැනකට ගිය විට මොකද වෙන්නේ අන්න මේ කෙනෙක් තව කෙනෙකුට බොරු කියන්න හොඳ බොරු කියවන්න හොඳ බොරු කීම අනුමත කරන්න හොඳ ඉතින් සියලු අසත්‍ය හැම අතින්ම බැහැර කරන්නට ඕනේ. මජ්ජංච පානං නසාම සමාචරෙය්‍ය ධම්මං ඉමං රෝචයේ යෝගහට්ටු න පාපයේ පිබතං නානු ජඤ්ඤා උම්මාදන්තං ඉතිනං වදන්ත යන උම්මාද පිස්සෝ ගැන කියනවා කවුද පිස්සු උම්මාදයටපත් වෙන්නේ? ආ ඒ තමයි බොන අයෝ. උම්මාදයටපත් වෙන. ඔන්න බොන අයෝ ගැන කියන උම්මාදයටපත් වෙන අය. යම් කිසි කෙනෙක් මේ ධර්මයට කැමති නම් ඉමන් ධම්මං රෝචි බුදුන් මේ ධර්මයට කැමති නම් කැමති වෙන ගිහියෙක් ඉන්නවා නම් ගහට්ට වෙන ගිහියෙක් ඉන්නවා නම් අන්න ඒකේනා මත්පැන් පානීය නොකල යුතු මත්පැන් ඇසුරටපත් වෙන්න හොඳ නැහැ. ඒ ඇසුරටපත් නොවිය යුතුයි. ඒ උමතු බවක් ඇති කරන දෙයක්. මොකද උමතුයි? උමත බව ඒ උමත බව දැන බව දැනගෙන මත්පැන් පානීය නොකර විය යුතුයි. පානීය කිරීම අනුමත නොකළ යුතුයි. මදාහි පාපානි කරොන්ති බාලා කරොන්ති වංචේහි වංචේපි ජනේ පමත්තේ ඒතං අපුඤ්ඤායතනං විවජ්ජයේ උම්මාද නං මෝහානම් බාල කතා මෝඩයෝ මත් වීමෙන් පව් කරනවා මෝඩයෝ මොකද වෙන්නේ මත්වීමෙන් පව් කරනවා. බාලයෝ මත්වීමෙන් පව් කරනවා. පව් ඊළඟට ප්‍රමාද ඒ අන්ප්‍රමාද වූ ජනයා ලවාද අනිත් අය ලවාද කරවනවා. උමතු බවට පත් කරන මුලාවට පත් කරන මෝඩයන් හට සතුට ඇති කරන මෙන්න මේ අපුණ්‍ය සහගත අපුණ්‍ය අපුඤ්ඤායතනන් අපුඤ්ඤායතනේ බැහැර කරන්නට ඕනේ. මේ මෝඩයන්ට බාලයන්ගේ වැඩක් ඊළඟට පානං හානේන න චදින්නාන මාදිසෝ මුසාන භාසේ නච මජ්ජෝ පිසියා අබ්‍රහ්මචර්යා වීරමේය මේ තුනා හත්තින්න බුඤ්ජේය විකාල භෝජන ප්‍රාණඝාතයේදී නැතුව නොයදී ඉන්න ඊළඟට නොදුන් දෙයක් නොගෙන හොරකම් නොකර බොරුණු කියන්නේ නැතුව මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව අබ්‍රහ්මචාරී නැත්නම් මෛතුණියෙන් වෙන් වෙලා. ওই මෛතුණියෙන් වෙන් ඉන්න කියන්නේ. ඊළඟ රාත්‍රී ආහාර ගන්නේ නැතුව ඉන්න කියනවා. ඊළඟට මාලං න ධාරේ නච ගන්ධම චාරේ ගන්ධ මහාචාරේ මංචේ චමාය ච සයේත යන් සන්තකති ඒතං යට්ටං ගික මාහු පෝසතං බුද්ධේන දුක්ඛන්ත ගුණා පකාශිතා ඊළඟ බුදුරණවහන්සේ පෙන්නා මේ මාලා පළඹින් නැතුව සුවඳ විලවුන් තවරන්නේ නැතුව ඊළඟට අර සමක් අතුරුපුව සායනවල නිදාන්නේ නැතුව උච්චාසයන කියන එකත් එක්ක ඊළඟට මේ දුක කෙලවර කෙලවරට පැමිණි බුදුරන් වහන්සේ විසින් ප්‍රකාශ කරපු අෂ්ටාංගික උපෝසතයයි. තතෝච පක්ක පක්කස්සුප පක්කස්සු උපෝසතා පක්කස්සුපෝස්සු පෝසතං චාතුද්දසින් පංචද්දසින්ච අට්ඨමින් පාටිහාරීය පක්ඛංච පස් පසන්න මානසු අට්ටංගුපේතං සුසමත්ත රූපෝ මේ උපෝසතේ රකින්න එක මේ ආයුරින් පැහැදුණු සිටින් යුතුව ඊළඟට පෝය හතර ගැන චන්ද්‍රයාගේ 14 වෙනි චතුද්දසිය 15 පාන රසිය ඊළඟට අටවක පක්ෂය ඊළඟට අවපක්ෂය ඊළඟට මේ කාලවල අෂ්ටාංග සීලයෙන් උපෝසතේ යහපත් ලෙස සමාදන් වෙන්නට ඕනේ. තතෝච සතෝච පාතෝ උපවුත්තු පෝසතෝ අන්නේන පානේන ච භික්ඛු සංඝං පසන චිත්තෝ අනුමෝදමානෝ යතාරහං සං විභජිත විඤ්ඤු ඊළඟට පැහැදිලි කරනවා මේ සතුරු සිතින් ඒ කියන්නේ අනුමෝදමානක සතුරු සිතින් යුක්තව මේ කියන්නේ දැන් පෝසතේ ගත කරන මේ අය නැනවත් අය උදෑසන පැහැදුණු සිතින් යුක්ත සතුරු සිතින් යුක්තව භික්ෂු සංඝයාට ආහාරයෙන් පානේ සුදුසු පරිදි ඒවා බෙදලා සංග්‍රහ කරන්නට ඕනේ. එම කරනවා කියනවා. ධම්මේන මාතා පිතරෝ හරිය පයෝජයේ ධම්මිකං සෝ වානිජ්ජං ඒතං ගිහි වත්තාය පමත් අපමත්තු සයන් පහේ නාම උපේති දේවේති. ඒ වගේම තමයි ධාර්මික මව්පියන් දෙදෙනාන් සැලකීම, ඒ අය සලකන්නට ඕනේ. ඒ වගේම ධාර්මිකව මේ ආර්ථික කියන්නේ තමන්ගේ වාණිජ්‍ය කටයුත්තක් ඒ වගේ දෙන්නට ඕනේ. මෙන්න මේදී අප්‍රමාදීව යුතුයකම්ද ඉටු කරමින් මෙන්න මේ ගිහි ජීවිතයේ මෙහිම ගත කරන අය දෙවියන් අතරට පැමිණෙනවා. සඳ වතුරකින් සේ